ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම බොහෝ ජනයාට හිතසුව පිණි ලෝකානුකම්පා පිණිස දෙවිමිනිසුන් හට යහපත පිණිස පිළිවෙතෙහි තුනුසේක ස්වාමීනී මේ අයුරින් බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිසුන් හට යහපත පිණිස පිළිවෙතෙහි යෙදුණු වෙන ශාස්ත්‍රෝවරයෙකු නම් අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණු කොට අපි නොදකිමු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉතා යහපත් ලෙස අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණු කොට අපි නොදකිමු ස්වාමීනී බා ඔබවහන්සේ මේවා කුසල්ය මේවා කුසල්ය මෙය හොඳ දෙයකි මෙය යහපත් කුසල් අකුසල් පෙන්වාදුන් වෙන ශාස්ටෘවරයෙකු අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණු කොට අපි නම් නොදකිමු ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒ අමා මහනිවනද ඒ නිවනට යන මාර්ගය ආර්ය අෂ්ටා ගංගානදියෙහි ජලය යමුනාදියට එක්කොන පරිත්දෙන් මැනවින් ගැලපී යන ලෙස ශ්‍රාවක ජනයාට පින්වාවතාලසේක ස්වාමීනී මෙතරම් සුන්දර ලෙස ඒ අමා මහනිවනද ඒ අමා නිවන් මගද දේශනා කොට වදාළ වෙන ශාස්ත්‍රවරයකෝ නම් අතීතයේ හෝ වර්තමානයේ හා ඔබවහන්සේ හැරුණුකොට අපි නොදකිමු ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලාභ සත් සත්කාර කීර්ති ප්‍රසංසාවෙන් අග පැමිණිසේක එනමුද ඔබ වහන්සේ දානය පවා වැළඳුවේ ජීවිත යාත්‍රාව පිණිස පමණි මේ කිසිවකට නොඇලුණු කිසිවකට නොබැතුණු පොකුණෙන් උඩට විත් පිපෙනා පියුමසේ ලොවට නොඇලී සිටි වෙන ශාස්ත්‍රවරයකු නම් අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණකොට අපි නොදකිමු ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සමීපයෙහි ඔබ වහන්සේ පිළිසරණ කොට ගෙහි ජීවිතය අතහැර ඔබ වහන්සේගේ සසුනට පැමිණි මඟඵලලාබී සේක ශ්‍රාවකයන්ද රහතන් වහන්සේලාද ඔබ වහන්සේ පිරිවරා සිටිත්දී ඒ ශ්‍රාවකයන් සමග එක්නවී හුදෙකලාවේම හුදෙකලා සිතින් වැඩ සිටිසේක ස්වාමීනී මෙවැනි ගුණයෙන් හෙබි ශාස්ත්‍රවරයෙකු නම් අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණු කොට අපි නොදකිමු ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ යමක් පවසන සේක්ද ඒ අයුරින්ම කරන සේක යමක් කරනා සේක්ද ඒ අයුරින්ම පවසන සේක මෙසේ යථාවාදී තතාකාරී යථාකාරී තතාවාදී වෙන ශාස්ත්‍රවරයකු නම් අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණු කොට අපි නොදකිමු ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දහම් දෙසුවේ සැකරහිතවමය ඔබ වහන්සේ අවබෝධ කරගත්දේ ප්‍රත්‍යක්ෂ කළදේ සාසාත් කළදේ කිසි සැකයකින් තොරව කිසි පැකිලීමකින් තොරව කිසි පැටලීමකින් තොරව හිරු සඳු පෙන්වනසේ ඉතා පැහැදිලිව ඒ අමා නිවන් මඟ පෙන්වාදුම් සේක මේ අයුරින් සැකරහිතව දහම් දෙසෝ වෙන ශාස්ත්‍රවරයෙකු නම් අතීතයේ හෝ වර්තමානයේ හෝ ඔබ වහන්සේ හැරුණු කොට අපි නොදකිමු ස්වාමීනි භා ඔබවහන්සේ ඒකාන්තයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න සුගත වනසේක ලෝකවිදෝ අනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේ බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විශාරද වනසේක මහාකාරුණික sun. السماء සසේක හිරු මණ්ඩලමෙන් තුන්ලොව බබල වනසේක මහාමේගයක් මෙන් ගිනිගත් ලෝකය නිවාසනසනසේක මහා සයුරමෙන් ගුණමැණික් ආකරයක් වනසේක ස්වාමීනි භා सु विराज සිත වනසේක අසහාය වනසේක ඉසි සත්තම වනසේක අසම වනසේක අපමෙය වනසේක අනුපම වනසේක මිනිසත් කලල් විල මත සොපිපොනු සුදු සුදු සිය පත වනසේක ඒ භාග්‍යවත්තු අරහත්නෝ ගෞතම නම්මෝ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණෝ අසිරිමත්නෝ සම්බුදු ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා රෝබිය දුරින් දුරුවේවා නිසි කල වැසිවසීවා කෙත්මතු සාරවේ ලෝකය සුකිත වේවා සාමය පැතිර